මේ හැම කෙනෙක්ම අද දවසේදී තම තමන්ගේ ජීවිතවලට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතින වටිනා කියන කුසලයක් සිද්ධ කරගන්නට සූදානම් වෙන මොහොත තමන්ගේ ජීවිතයට ධර්මයක් යොදා ගන්න ගමන් ශ්‍රවණය කර ගන්න ගමන් මුළු සමස්ත ලෝකයකටම ඒ ධර්මයේ සැනසෙල්ල ලබා දෙන්නට උත්සාහවත් වෙන මොහොත. ඉන්නතුනේ කුසලයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. භෞතිකව කරන එක තරම් අපහසු නොවුනට අපහසුම දේ තමයි හිත රැකගන්න එක. ඒක නිසා අපේ ජීවිතේ අපේ හිත පැත්ත සංවර කරගන්න එක, හිත පැත්ත රැකගන්න එක බොහොම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කාය කර්මය නෙමෙයි ශ්‍රේෂ්ඨ කොට පෙන්වන්නේ, වාක් කර්මයක් නෙමෙයි, මනෝ කර්මය. එලක් ඇතිනම් තමන්ගේ චේතනාව පැත්ත. ඒක නිසා සිත පිරිසුදු කර ගැනීම බොහොම වැදගත්. හිතේ සංකලේශ බවක් තිබුණොත් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වගේ මේ ගතියකින් අපේ හිත කෙලස් වලට හිත බවක් තිබුණොත් ඒ කුසලය ශක්තිමත් වෙන්නේ නැහැ. ඒක නිසා අකුසල පැත්තට යන්නේදී අපේ හිත කුසලයේ පැත්තෙන් සංවර කරගන්න එක, ශක්තිමත් කරගන්න එක බොහොම වටිනවා බොහොම වැදගත් වෙනවා. එන්නතුනි අපි කවුරුත් කටයුතු කරන්නේ අනන්ත අප්‍රමාණ සසර ගමනක් එක්ක අවුරුදු 50ක 60ක කුංචි ජීවිතයක් ලබාගෙන මේ සසර ගමන අනවතග්ගෝ යම් වික්‍රේ සංසාරෝ මේකේ අග්‍ර කෙළවරක් දකින්න පුළුවන්කම බුදුසසුනවත් තිබුණේ නැහැ. තරක් තරක් නැතිනම් සසර ගමනක සැරිසරන අපිට එහිට උපකාර පිණිස පවතින්නේ අපි විසින්ම කරගන්න මේ වටිනා කුසල ධර්මයන්. ඒක නිසා ජීවිතයේ කුසලය කියන එක අපි කාටත් වැඩගත් බොහොම වටින දෙයක්. ඒ කුසලය අපිට සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා ලෞකික පැත්තෙන් වගේම ලෝකෝත්තර පැත්තෙනුත්. අපිට පුළුවන් වුණ කෙනෙකුට වටිනා ධර්මයක් දෙන්නට ඒක ලෝකෙ බොහොම වටිනා අවස්ථාවක්. මඟ කියලා දෙනවා කියන්නේ බණ පදයක් කියලා දෙනවා කියන්නේ කෙනෙකුගේ සසර දුක්ගින් නිවාලන්න අවශ්‍ය තන පිළිපෙහෙලි කරලා දෙනවා කියන එක. ඒක කෙනෙකුට කන්න ටිකක් දෙනවා වගේ සුළුපටු දෙයක් නෙමෙයි. මුළු සසර ගමනකම දුක් නැති කරගන්න තන දුක් නැති කරගන්න අවශ්‍ය ප්‍රතිපදාවක් පෙන්වා දෙන එක. ඒක කරගන්නකොට අපේ ජීවිතේ දුක නැති කරගන්න ගමන් අපිට පුළුවන් තව කෙනෙකුට ඒක කියලා දෙන්න ඒක තමයි අති සත්පුරුෂයාගේ තියෙන ලක්ෂණය. ඒක නිසා මේ වෙලාවේදී උත්සාහවත් වෙමු මේ කියන කාරණා ටික අපේ ජීවිතයට ටිකක් යොදා ගන්න. තව කෙනෙකුට මේ අවස්ථාව සලසලා දෙනවා වගේම මේ කතා කරන්නේ අපේ ජීවිතෙත් ඇත්ත යථාර්ථයක් නේද කියන එක අවබෝධ කරගන්න අපි මේ මොහොතේ උත්සාහවත් වෙමු. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා කුසලයේ කියන එක ආකාර දෙකකට. ලෞකික කුසලයේ සහ ලෝකෝත්තර වශයෙන් වඩන්නට පුළුවන් කුසලයක් පිළිබඳව. එතකොට මේ කුසලය ලෞකිකව යෙදෙන තැන තමයි කම්මස්සකප සම්මා දිට්ඨිය කියලා කියන්නේ. කර්මයේ කර්මඵලය අදහන හොඳ නරක දන්න හොඳ නරක හඳුනන නුවණ. මේ හොඳ නරක දන්න හොඳ නරක හඳුනන නුවණ ලෝකෙ තුල තියෙන කෙනෙක් තමයි ලෝකෝත්තර ගුණධර්ම વિશેෙහි Tamange හිත යොමු කරන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම කෙනෙක් හික්මුවා කම්මස්සගත සම්මාදිට්ඨිය තුළ කර්මය කර්මඵලය අදහන නුවණ තුළ ලෞකික ඥානය තුළ කුසලය අකුසලය හොඳ නරක දන්න බව තුළ කෙනෙක් හික්මුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බොහෝ දෙනෙකුට අර්ථය පෙන්නවා ලෝකෝත්තර ප්‍රතිපදාවක් සාක්ෂාත් කරගන්න පැත්තකට. ලෝකයාගේ දැක්ම ඉක්මවා ගියපු සාමාන්‍යයෙන් ලෝකයා දකින දර්ශනය නෙමෙයි එතනින් එහාට ගිය දර්ශනයකින් ලෝකය දිහා දැකලා අවබෝධ කරගෙන මේ ජීවිතයේ දින දුක නැති කරලා වාසය කරන ප්‍රතිපදාවක් අපිට පෙන්වනවා. ඒක නිසා වැදගත්ම දේ තමයි අපිට ලෝකෝත්තර ප්‍රතිපදාව කියලා කියන තැන. ඒකෙන් ලෞකික ප්‍රතිපදාව එපා කියනෝ නෙමෙයි. ඒක අවශ්‍යයි. ඒ තුළ පිහිටලා ඉන්න කෙනෙකුට තමයි ලෝකෝත්තර ඥාන දර්ශනයක් දක්වා තමන්ගේ ජීවිතය දියුණු කරගන්න පුළුවන්කම තියෙන්නේ. අපි හිතමු කෙනෙක් කුසල සීලයක් සමාදන් වෙනවා. කුසල සීලයක් සමාදන් වෙන කෙනෙකුට එයාට කුසල සීලයෙන් ඔබට වඩන්න ප්‍රතිපදාවක් පෙන්වනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුළ කුසල සීලය ලෞකිකයි. සතෙක් මරන්නේ නැහැ කියලා පාරණාතිපාතා වේරමණී සික්ඛාපදන සමාදියාම කියලා මේ සංවර වෙන ශික්ෂා පදයේ ලෞකිකයි. හැබැයි ඊට වඩා ලෝකෝත්තර අර්ථයක් මේ සීලය රකින්න ගියාට පස්සේ අපිට අපේ ජීවිතය තුළ යෙදෙන්න අවශ්‍ය වෙනවා. ඒ ලෝකෝත්තර අර්ථය තමයි බුදුරජාණන් වහන්සේ පොතලී සූත්‍රයේදී දේශනා කරන මජ්ක්‍ධිම නිකායේන. පාරණාතිපාතා ශික්ෂා පදයේ සමාදන්ලා පානාතිපාතයෙන් වළකිනවා කියන එක පිළිබඳව හරියට කියනකොට පානාතිපාතාවෙන් වළකිනවා කියන්නේ සතුන් මැරීම පිළිබඳව යම් සංයෝජනයක් තියෙනවා නම් ඒ සංයෝජනයෙන් ඔහු නිදහස් වෙන එක. එතනයි වැදගත් දේ. පානාතිපාතා ශික්ෂාපදේ කඩ නොකර ඉන්න සතෙක් නොමර ඉන්න ආයාසයෙන් කාටත් පුළුවන් වෙන දෙයක්. නැතිනම් ස්වභාවික ජීවිතයේ තුල කෙනෙක් ඉන්න පුළුවන් ස්වභාවයෙන්ම අපි සත්තු මරන්නේ නැහැ. ඒ වගේ තැනක කෙනෙක් ඉන්න පුළුවන්. හරකෙක් වගේ සතෙක් ගත්තොත් ස්වභාවයෙන්ම සතු මරන්නේ නැහැ. හැබැයි සතු මරන්නේ නැහැ කියලා එයා ශික්ෂාපදයක් සමාදන් වෙලා නැහැ. මේ ශාසනය වැඩගත් වෙන තැන තමයි ඒ ශික්ෂාපදේ සමාදන් වෙලා රැකගන්න උත්සාහවත් වෙන්නේ යම් ඥාන දර්ශනයක් නිසා නම් යම් නිවනක් නිසා නම් අන්නේ නිවන තමයි වැඩගත්ම වෙන දේ වෙන්නේ. ඒක නිසා අපි අන්නේ නිවන පිළිබඳව අවධානයක් යොමු කරනවා. වෙන තුන ලෝකයේ ස්වභාවය තමයි කාමං කාමේ නාමස්ස පස්ස චේතං සමිද්ධති අද්ධාපීති මනෝ හෝති ලබ්ධා මච්චෝ වලිච්ඡති මේ ලෝකේ කාමයේ කියන දේ කැමති වෙන කෙනා කාමං කාමේ මානස පස්ස චේතං සමිද්ධති ඒ කැමති වෙන කෙනාගේ අදහස ටිකක් ඉෂ්ට වුණොත් එහෙම අද්ධා ප්‍රීති මනෝහෝති ඒකාන්තයෙන් ප්‍රීතියටපත් වෙනවා සතුටටපත් වෙනවා ලබ්ධා මච්චෝ අලිච්චති එතන නතර වෙන්නේ නැහැ තවදුරටත් ඒකේ කැමැත්ත එයා තුළ බැසගෙන සිටිනවා පිහිටා සිටිනවා තස්සචේ කාමයානස්ස ඡන්ද ජාතස්ස ජන්තුනෝ ඒ කාමයේ හදාගත්ත ඡන්දය ඇති කරගත්ත කෙනාට ඒ කාමා පරිහායන්ති ඒ කාමයේ පරිහිලාලිය සල්ල විද්ධෝ රුප්පතේ හරියට ඊතලයකින් විදපු කෙනෙක් විලාප තියනවා වගේ විදුන් පාර ලැබපු කෙනා එයා මේ පපුවට වැදුණු කුල නිසා වේදනාවටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අපේ ජීවිතේ වේදනාවක් ඇති වෙන දුකක් පීඩාවක් ඇති වෙන හැම වෙලාවක් දිහාම අපි බලුවොත් ඒ හැම තැනකම අපේ ජීවිතයක බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව අපි කැමති විදිහට ඉෂ්ට නොවීම මත අපේ ජීවිතේට දුක ගලාගෙන එනවා. ඒක අපිට නතර කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා ඒ ප්‍රාර්ථනාව ඒකට කියන ප්‍රණිදි කියලා. මේ ප්‍රණිදිය ජීවිතයේ දුකම උරුම කරනවා යම් මට්ටමකට දෙයකට තණ්හා කරන්නේ තණ්හාවේ ප්‍රමාණයට අපිට ජීවිතයේ දුක ගෙනල්ලා දෙනවා ලෝකයේ තුලින් අපේ හැමදාම ප්‍රිය රචනය බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රිය රචනය බලාපොරොත්තු වෙන තරමටම අප්‍රිය රචනයක් ආපු ගමන් දුක වෙනවා ඒ වගේම ප්‍රිය වස්තු බලාපොරොත්තු වෙන අප්‍රිය වස්තුම හම්බෙන්න ගත්ත ගමන් ජීවිතේට දුක බලාගෙන එනවා. ඒ වගේම ලෝකෙන් යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛං කියලා කියන්නේ යමක් කැමති නම් කැමති දේ නොලැබීම දුකයි. අපි කැමති දේ අපි බලාපොරොත්තු වෙන ඒ බලාපොරොත්තුව ඒ විදිහට ඉෂ්ට නොවුනොත් ජීවිතේ අපි දුකටපත් කරලා තියෙනවා. මේ සාමාන්‍ය මිනිස්සෙගේ නැතිනම් අපේ ජීවිතය Tamange තුලට දාලා බලන්න Tamange ජීවිතයේ දුක ආපු ඕනම වෙලාවක්. ඒ හැම වෙලාවකම Tamanට බලාපොරොත්තුවක් තිබුණා ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට අපි බොහොම කැමැත්තෙන් හිටිය ආශාවෙන් හිටියා. ඒ ආශාව යම් තරමකටද ඒ ප්‍රමාණිත ජීවිතයේ දුකාව. ඒක තමයි මේ ලෝකේ කියන සත්‍ය යථාර්ථය. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දැක්ක ක්‍රමය මේ ලෝකේ දුක නැතිව ඉන්නවා. අද දවසේ අද අපේ ජීවිතය තුළ දුක නැති කරගන්න ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය තුළ ප්‍රනිදි සංඛ්‍යාව නැතිනම් බලාපොරොත්තු ඇත්තේ නැහැ. ප්‍රනිදි ප්‍රාර්ථනා ඇත්තේ නැහැ. Taman ජීවිතේ අවබෝධයෙන් ගත කරනවා. එතනට මඟ කිව්වා. ඒ මඟ කියපු එකේ මූලිකම ලක්ෂණ තුනක් තිබුණා. ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ස්වභාවය. මේ ටික තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරු ධර්මස්කන්ධයේ තියෙන යථාභූත ස්වභාවය නැතිනම් මූලිකම ඇත්ත අටක්කරා තීන පදා සම්බුද්ධේන ප්‍රකාශිතා අකුරු 8යි පද 3යි බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළේ ඉච්චරයි අටක්කරා කියලා කිය අකුරු 8ක් කියනකොට අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ගත්තාම පාලියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය කියලා කියනකොට බැඳිය අකුර සහ බැඳිය අකුරට කලින් තියෙන අකුර තනි එකක් විදිහට ගන්නවා අනිත්‍ය කියනකොට අකුරු තුනක් වෙනවා අල්චයන්නයි තයන් එකක් වෙලා අයන් එකක් වෙලා අකුරු තුනයි අනිච්ච. දුක්ඛ කියනකොට අකුරු දෙකයි. අනාත්ත කියලා කියනකොට අකුරු තුනයි. එතකොට අකුරු 8ක් වෙනවා අටක් කරා. පද තුනයි. ඔක තමයි බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරපු මුළු 84000ක් ධර්මස්කන්ධයෙන් කෙටියෙන් කියුවොත් ඔච්චරයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අපි තේරුම් ගන්න එක බොහොම වැදගත් වෙනවා. තේරුම් ගන්න එක වැදගත් වෙනවා කියලා කිව්වේ අපේ සමාජය තුළ මුල් බැසගෙන තියෙන වැරදි දැක්මක් වැරදික් නෙවෙයි හරි දැක්මක් නමුත් ඒක සංකතයි හැබැයි සංකත වුණාට ඒක තමයි දුකෙන් මිදෙන්න හේතු වෙන්නේ කියලා හිතාගත්ත වැරදි දෘෂ්ටියක් තියෙනවා මේ දර්ශනය නිසාම ධර්මයේ විකෘති වෙන විවිධ මත ආදත් මේ විදිය වෙනකොට ඉදිරිපත් වෙනවා. අපි කියුවොත් අනිත්‍ය කියන එක බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. අනිත්‍ය තමයි පාලි වචනේ සිංහලයට එනකොට ඒක අනිත්‍ය බවට පත් වෙනවා අනිත්‍ය කියන මේ වචනය අපේ සමාජය තුළ මුල් බැසගෙන තියෙන නැති වෙන බව නැති වෙලා යන ස්වභාවය දිරලා යන ස්වභාවය මේ කය පුංචි කාලේ ඉඳලා මේ වෙනකොට දිරලා ගිහිල්ලා මේක අනිත්‍යයක් මේ මේසෙ කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා මේක අනිත්‍යයක්. මේ ගොඩනැගිලි කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා මේක අනිත්‍යයක්. මෙන්න මේක අනිත්‍යයක් කියලා දැකපු අපේ සමාජ දැක්මක් තිබුණා. මේ දැක්ම ඇත්තටම යථාර්ථයක් විදිහට අපි ටිකක් විමසලා බලුවොත් මේ දැක්ම වැරදි. වැරදි දෙයකට තමයි පිහිටලා තියෙන්නේ. මොකද මේ අනිත්‍ය පිහිටලා තියෙන සම්පූර්ණම ඇති දේ මත. එහෙම නේද? තියෙන දේ නෙමෙයි දේ නැතිවලා ගිහිල්ලා තියෙන්නේ. මේ කය දිරලා යන එක අනිත්‍ය කියලා අපි හඳුනගන්නවා නේද? දැන් කොයි කයද නැතිවලා යන්නේ? මේ තියෙන කය. ඒක දැන් තියෙන කය නැති වෙනවා කියනකොට තියෙන කය තියෙනවා නම් ඒ තියෙන බවමනේ නිත්‍ය සංඥාව වෙන්නේ. ඒක කොහොමද අනිත්‍ය වෙන්නේ? ඒක වෙනස් බව. මේසේ අනිත්‍ය වෙනවා නම් තියෙන මේසේ කොහොමද අනිත්‍ය වෙන්නේ? ඒක තියෙනවා. දැන් මේ අනිත්‍ය කියලා අපි හඳුනගත්ත ක්‍රමයක් තිබුණා. මේ අනිත්‍ය කියලා අපි හඳුනගත්ත ක්‍රමේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. මේ අනිත්‍ය වැරදි කියනවා නෙමෙයි. මේකත් අනිත්‍යයක් තමයි. හැබැයි මේ අනිත්‍ය සංකතයි. මේ අනිත්‍ය ලෝකෙ තුල මේක විපරිණාමයක්. මේක වෙනස් වෙනවා. තියෙන මේසය වෙනස් වෙලා යනවා. මේ තියෙන මේසය වෙනස් වෙලා යනවා කියන ස්වභාවය ලෝකේ කාටවත් අවබෝධ කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට සම්මා සම්බෝධියට පත් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ අනිත්‍ය තේරුම් ගන්න. ලෝකේ නැති වෙලා යනවා කියන දේ තේරුම් ගන්න සම්මා සම්බෝධියට පත් වෙන්න අවශ්‍ය වෙන්නේ ඒක බොහොම සරලයි. කාටත් මේ ශාසනයෙන් පිටායක් දකින්න යන්නේ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ ඊට වඩා ආත්පස ගැඹුරු අනිත්‍ය වූ સિદ્ધාන්තයක්. ඕක නොදැනගෙන අද ලෝකෙ හිතාගෙන ඉන්න වැරදි මතයට පහර එල්ල කරලා ඇතන් කෙනෙක් බොහොම ඒකෙන් ප්‍රයෝජනය අරගෙන සමාජ කතාවක් තියෙනවානේ කලබුතු කල වලල් හදනවා කියලා. අන්න ඒ ක්‍රමයට මේකට දෙන වැරදි අර්ථකථනයකුත්. දැන් ලෝකේ අනිත්‍යයි කියන්නේ නැති වෙලා යන එක කියලා අපි කියනවා. ඒක වැරදි තමයි කියලා ඒවා කියලා ඒකට අලුත් අර්ථකථනයක් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන අලුත් අර්ථකථනය තමයි අනිත්‍ය කිව්වොත් වැරදි, අනිත්‍ය තමයි හරි, අනිච්ච නැච්ච නැතිනම් කැමැති නොවන අර්ථයෙන් ආස්වාද ඉෂ්ට නොකරන අර්ථයෙන් තමයි අනිත්‍ය කියලා කියන්නේ කියලා ඉච්ඡාව ඉෂ්ට නොකරන අර්ථනේ අනිච්ච කියන්නේ කියලා අර්ථයක් ඉදිරිපත් කරනවා. දැන් අර වැරදි අදහස නිසා ලෝක සමාජගත වෙලා තිබුණු තවත් මෝඩ කෙනෙක් තවත් අඥාන විදිහට අර විදිහටම අර්ථකථනයක් සපයනවා. එතකොට අනිත්‍ය කියන වචනේ වැරදි කියලා අනිත්‍යයි හරි කියලා අරගෙන මේ ඉදිරිපත් කරන කතාව දිහා අපි බලුවොත් අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? එතකොට දැන් ඒ කියන ක්‍රමයට ගත්තොත් අනිත්‍ය නෛච්ච කැමති නොවන ආශාව ඉෂ්ට නොකරන දේ. දැන් ආස්වාදයේ ඉෂ්ට නොකරන දේ ලෝකේ නැද්ද එතකොට? ආස්වාදයේ ඉෂ්ට නොකරන දේ ලෝකේ තියෙනවා. එතකොට ආස්වාදයේ ඉෂ්ට නොකරන දේ දැක්ක කියලා 아무තෙන් නිවන් දකින්න පුළුවන්ද? දේශකාරණංශ ජීවිතය අතහැරලා ගිය ආස්වාද ඉෂ්ට කරන්නේ නැහැ කියලා දැකපු නිසා නෙමෙයිද? දැකපු නිසා. එතකොට ආස්වාද ඉෂ්ට නොකරන වස්තුත් එළියේ තියෙනවා නම් ඒක විඳින කෙනෙක් මේ පැත්තේ ඉන්නවා නම් එහෙනම් මොකද්ද අනිත්‍ය වෙලා තියෙන්නේ සම්පූර්ණ පුද්ගල බව ලෝකෙ තුල රැඳිලා තියෙනවානේ එහෙනම් ඊට වඩා ආත්මක ගැඹුරු අනිත්‍යයක් කියලා කිව්වේ ඒකයි. ඒක බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියන දේ අපිට දේශනා කළේ ගැඹුරු බවකින් කියලා කිව්වේ. අපිටම ප්‍රත්‍යක්ෂ කළ යුතු අපේම ජීවිතය තුළින් අවබෝධ කළ යුතු දැක්ම. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය පිළිබඳව කතා කළේ බාහිර භෞතික ලෝකෙ නැති වෙනවා කියන තැනකින් නෙවෙයි. ලෝකෙ නැති වෙනවා නම් නැති වෙන ලෝකෙ තියෙනවද නැද්ද කියන එක ගැන අපිට කතා කරන්න වෙනවමයි. ඒක නිසා ලෝකේ වස්තුවක් ඇතිවීම හෝ නැතිවීම කියන කාරණාව මෙනෙහි අනිත්‍ය කියන තැන පදනම් හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේ අහපු දේ ඇහැ නිත්‍යද අනිත්‍යද? අහුවේ නැහැනේ ගස්ගල් නිත්‍යද අනිත්‍යද? ජේතවනාරාම නිත්‍යද අනිත්‍යද කියලා අහුවේ නැහැ. අහුව එක ප්‍රශ්නයක්. මහණෙනි ඇහැ නිත්‍යද අනිත්‍යද? ඇහැ පැත්තෙන් කතා කළේ. කන පැත්තෙන්, නාසය පැත්තෙන්, දිව පැත්තෙන්, කය පැත්තෙන් කතා කළේ. කොටිම කියනනම් ආයතන ටික පැත්තෙන් අරගෙන කතා කළේ. එතකොට ආයතන ටික පිළිබඳව අපි තේරුම් ගන්න වෙනවා මේ අනිත්‍ය කියන දේ තේරුම් ගන්න නම්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ගැඹුරුයි ඔක තේරුම් ගන්න අපහසුයි කියලා. හැබැයි මේ දේ තේරුම් නොගෙන නිවන් දකින්න කියන දෙයක් වෙන්නේ නැහැ. මොකද ආලෝකය ඇඳුරයි එකතන තියෙන්න පුළුවන් කමක් නැති නිසා අපේ මෝඩකම අස්සෙම සරලව ඔක තේරුම් ගන්න පුළුවන් වුණේ ඒ නිවනත් මෝඩයි මෝඩකම අස්සෙල නම් මේ තේරුම් ගැනීම කියන දේ තියෙන්නේ ඒ නිවනක් මෝඩයි. ඒක නිසා අපේ ජීවිතයට අපිට අවශ්‍ය වෙනවා ටිකක් මේ මෝඩකමට එහා ගියපු අලුතෙන් උපද්දගත යුතු ඇත්තක් දකින්න. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා අපිට දැන් අනිත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන අපේ ජීවිතය තුළ පේන යථාභූත ඥාන දර්ශනයක් පිළිබඳව. ඒක අපේ ජීවිතයේ අනිත්‍ය කියන ස්වභාවයෙන් මිදෙන එකම දෙයක්වත් අපිට දකින්න පුළුවන්කමක් හම්බ වෙන්න විදිය නැහැ. ඒක තමයි අපිට එන්නේ යථාර්ථය. මම උදාහරණයක් කිව්වොත් හයියෙන් වැස්සක් වහිනවා. මේ හයියෙන් වහින වැස්සේ කොයි වෙලාවෙ වැටුණු වැහි බිඳුවේද වැස්ස උනේ? කොයි තප්පරේ කොයි වෙලාවෙ වැටුණු වැහි බිඳුවේද වැස්ස උනේ? හයියෙන් වැස්සක් වහිනකොට පුළුවන් නම් කියන්න. කොයි වැහි බිඳුවේද වැස්ස උනේ? වැස්ස වුණු වැහි බිඳුවක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ. හැබැයි අපි වහිනවා කියලා කියන්නේ වැහි බිඳුවක් වැටුවට පස්සේ නෙමෙයිද? අපි වහිනවා කියන මොහොත වෙනකොට අපිට වැස්ස හදපු වැහි බිඳු ටික වැහලා ඉවර වෙලා නැද්ද? වැහලා ඉවරයි. වැහලා ඉවර තැනක අපි වැස්ස ගැන කතා කරනවා. එහෙම නෙමෙයි. වැහලා ඉවර තැනක අපි වැස්ස ගැන කතා කරනවා. කොටින්ම කියනවා නම් අනිත්‍ය කියන්නේ කියන ඒ කාරණාවට. වැහලා ඉවර තැනක අපි වැස්ස ගැන කතා කරනවා. රූපය හදාගෙන ඉවර තැනක අපි රූපය ගැන කතා කරනවා. සද්දය හදාගෙන ඉවර තැනක අපි සද්ද ගැන කතා කරනවා. ගන්ධය රසය ස්පර්ශය හදාගෙන ඉවර තැනක අපි ගන්ධ රස ස්පර්ශ පිළිබඳව කතා කරනවා. ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. ඒකට කියනවා විපල්ලාස පෙරළුණු සංඥාවක් හිත කියන එක. අපි පැහැදිලි කරගත්තොත් හැම වෙලාවකදීම හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මුල ඉඳලා ඉන්න පිරිසට බණ කියනකොට මේක හැමදාම අහගෙන ඉන්න පිරිසට එකම කාරණා ටික අහගෙන ඉන්න වෙන එක. එහෙම නැති වුණොත් එතන ඉඳලා කරුණ කිව්වොත් මෙතන ඉන්න අයට මොකක්වත්ම තේරෙන්නේ ඒක නිසා ඉන්න තැන ඉඳලා මම පොඩ්ඩක් කියන්නම් කාරණා ටික ටිකක් විග්‍රහ කරගන්න අවශ්‍ය වෙන නිසා. නැත්තම් මොකක්වත්ම තේරෙන්නේ නැහැ. අපිට ජීවිතේ වැස්සගෙන කතා කරන්න තැනක් තිබුණේ නැහැ. වැහි බින්දුවක් පෙන්වන්න පුළුවන්කමක් ලැබුණේ වැස්ස ඉවර තැනක අපි වැස්ස ගැන කතා කරනවා. ඒ වගේම සිද්ධියක්. ඇහැ කියන එක එක වැස්සක්. ඇහැ කියන එක වැස්සක් කියලා කිව්වේ මේ ඇහැ කියලා කියන්නේ අපි දන්න ඇහැට නෙමෙයි. අපි දන්න ඇහැ ඇත්තටම ඇහැ නෙමෙයි අපි දන්න ඇහැ ඇත්තටම රූපය. එහෙනම් අපි ඇහැ කියලා දන්නේ අපි දැකපු වර්ණ සටහනක් පාට ටිකකට ඇහැට නෙමෙයි. හොඳටම බලාගන්න තියෙන එකම ක්‍රමය තමයි කලවර වෙලාවකට හොඳම ක්‍රමය කලවර වෙලාවකට කණ්ණාඩිය ළඟට යන එක. ඇහැ බලන්න. ඇහැ පෙනේද? නැහැ. ටෝච් එකක් ගහන්න කණ්ණාඩියට ඇහැ පෙනේද? පේන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න වෙන්නේ? ඇහැ පැත්තට ටෝච් එක ගහගෙන ඒ එළිය කණ්ණාඩියට වත්තලා කණ්ණාඩියට වැටිලා එන එළිය ආපහු ඇහැට වට ගන්න වෙනවා. දැන් අපි එළියේ පෙර ආපු පරාවර්තන වෙලා අපි එළියට නෙමෙයිද ඇහැ කියලා කිව්වේ අර පේන්නේ නැහැ කියලා කතා කළේ ඒ ආපු ආලෝකයට පාට ටිකට නෙමෙයි පාට ටිකට. එතකොට ඒ පාට ටික ඇහැ නෙමෙයි ඒ එළිය පතිත කරගන්න මේ පැත්තනේ ඇහැ තිබුණේ. එතකොට ඇහැ කිව්වේ හැම වෙලාවකදීම අධ්‍යාත්ම අවස්ථේටි චක්කුම් අධ්‍යාත්ම අවස්ථේටි ආධ්‍යාත්මික ධර්මයක්. ඒක එළියෙන් ආපු දෙයක් නෙමෙයි. ඇහැ කියලා කියේ බාහිර රූප පැත්තෙන් බලන්න ඕන දෙයක් නෙමෙයි ආධ්‍යාත්මික ධර්මයක්. මේ තමන්ගේ පැත්තෙන් තිබුණ දෙයක්. ඒ වගේම කසාදයක ප්‍රසාදයක්. මේ ඔටයක් ආලෝකයට සංවේදී ආලෝකයට බිඳෙන ඔටයක් තියෙන එකට තමයි ඇහැ කියලා කියන්නේ. දැන් ඔය ඇහැ දැනගන්න පුළුවන් වෙයිද අපිට රූප නැත්තම්? වර්ණ සටහනක් පතිත වෙන්නේ නැත්තම් ඇහැ ගැන දැනගන්න බෑ. ඒ වගේම ඇහැ නැත්තම් වර්ණ සටහනක් පතිත වෙන්නේ දැන් ඇහැ තියෙනවා නම් වර්ණ සටහන නෑ වර්ණ සටහන තියෙනවා නම් ඇහැ නෑ. මේ දෙකම එකටම හැදෙන්නේ. යම් වෙලාවක ඇහැ නම් එතන වර්ණ සටහන වර්ණ සටහන නම් නැහැ. දැන් ওই කාරණාව පැහැදිලිනේ. එතකොට දැන් ඇහැ සහ රූපය ඇහැ සහ ඇහැට ගෝචර වෙන වර්ණ සටහන. ඒ වර්ණ සටහනේ ඔයගොල්ලන්ට කවදාවත් වටා කොටස් දකින්න පුළුවන් වුණාද? ඒ වර්ණ සටහනේ ඔයගොල්ලන්ට වටා කොටස් දකින්න පුළුවන් වුණොත් ප්‍රශ්නයක් වෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කියනවා මේ ආලෝකයේ මේන වර්ණ සටහනෙන් වටා කොටස් ඇහැට ආවා කියලා. ඇහැට පතිත වුණ ආලෝකය ඇත්තටම වටා පැත්තේ නෑ එළිය දන්නේ නෑ මං වටාපතක් අරගෙන ඇහැට යනවා කියලා. ඇහැ දන්නේ නෑ මං වටාපතක් අරගෙන ඇහි දාගත්තා කියලා. ඇහැ දන්නේ නෑ වටාපතක් දාගත්තා කියලා වටාපත දන්නේ නෑ ඇහැට පතිත වුණා කියලා. එකිනෙකට නොදන්න සිද්ධියක්. ඇහැ සහ රූපය වටාපතක් මෙතෙන් දෙකේම නැහැ. එන වටාපත උපද්දගත්ත කොහෙන්ද? කෙනකෙනා දන්න පරාසය තුළ හිතෙන් හිතුවා මේ වගේ හැඩයක් තියෙන්නේ මේ වගේ පාට ටිකක් තියෙන්නේ යටාපතට අපි දන්න ටික අපි කල්පනා කළේ අපි හිතමු අපි තියෙන දේ ගැන කල්පනා කළේ කියලා නෑ අපි කල්පනා කළේ අපි දන්න ටික ගැන. එතකොට අපි කල්පනා කළේ අපේ හිත ගැන. දැන් අපි ඒකට දැනගත්තේ ඔළුවේ තියෙනවා කියලා හිතාගත්ත වටාපත. දැන් වටාපත කියලා දැනගන්න මොහොත වෙනකොට පැහැයි වර්ණ සතහනේ නැති වෙලා නැද්ද? වැය වෙලා නැද්ද? දැනුම හදන්න වටාපත කියන දැනුම හදන්න ඇහැ සහ වර්ණ සතහන කියන එක වැය වෙලා ඉවරයි. ඒකට කියන අනිත්‍ය වුණා, නැති වුණා, වැය වුණා, ඉතුරු නැතුව නැති වුණු තැනක අපි වටාපත හදාගත්තා. වැස්ස නැති තැන අපි වැස්ස හදාගත්තා. දැන් වටාපත නැති තැන අපි වටාපත හදාගත්තා. දැන් අපිට ප්‍රශ්නය කොයි මොහොතේ තිබුණු වර්ණ සතහනද කොයි මොහොතේ තිබුණු ඇහැද අපි ඔය වටාපත කියලා කිව්වේ මේ තත්තරේ ආපු එළිය ඊළඟ තත්තරේ ආයෙන්නේ නැහැ. මේ තත්පරයේ තිබුණු ඇහැ ඊළඟ තත්පරයේ ආය නැහැ. එහෙනම් කොයි තත්පරයේ තිබුණු ඇහැ රූප දෙකද අපි යටාපත කියන්නේ? මේ ආරම්භය අපි හිතෙන් ගොඩනගාගත්ත සංකල්පයකට අපි හැමදාම තණ්හා කරන වටාපතකට. අපි වටාපතට තණ්හා කරන්නේ ඇත්තටම වටාපත කියලා එකක් ඉතුරු නැතිව බාහිර නැති වෙන තැනක. ඇහැ රූප දෙක නිරුද්ධ වෙන තැනක හිතේ හදාගත්ත වටාපතකට තණ්හා කරනවා. කොටින්ම කියනවා නම් තමන්ගේ හිතට තමන්ම තණ්හා කරනව නෙමෙයිද? තමන්ගේ හිතට තමන්ම තණ්හා කරනව නෙමෙයිද? යථාගත කියන සමන්ගේ හිතකින් වෙන අපේක නෙමෙයි. තමන්ම දැකලා තිබුණ ඒකට කියන ආශ්‍රය කියලා. තමන්ගෙන හිතේම ආශ්‍රය ටික නිසා ඒ ආශ්‍රය ටිකට අපි යථාගතට ආසයි නම් මේ ටිකට අපි ආසයි. හොඳයි ඔයගොල්ලෝගේ ජීවිතේම බලන්නකෝ දරුවට ආසයි. අම්මට ආදරේ. දැන් දරුවට ආසයි දරුවට ආදරේ අම්මට ආදරේ මේ දේ දිහා බැලුවොත් ඔයගොල්ලෝගේ දරුවා ඔය අම්මා කොයි මොහොතේ පෙනුණු ඇහැට පෙනුණාද කොයි මොහොතේ තිබුණු ඇහැද ඔයගොල්ලන්ට අම්මා කියලා කිව්වේ හැම වෙලාවකදීම පුංචි කාලේ ඉඳලා Taman රැස් කරගත්ත සිද්ධි ධාර්මික එකතුවකට නෙමෙයිද අම්මා කියලා කතා කරගත්තේ නැත්නම් ඒක රූපෙ තිබිලා ආවොත් පොඩි ප්‍රශ්නයක් වෙනවා එකම අම්මා ලෝකෙ ඔක්කොටම අම්මා වෙන්න වෙනවා. ඒ දකින්න දකින්න ඔක්කොටම අම්මම එන්නත් ඒ දකින්න දකින්න කියනවා දැනගන්නේ රූපය අම්මා කියලා. නමුත් ඒ අම්මා මට විතරයි අම්මා. ඇයි? Taman විතරයි ඒ ආරම්භය අම්මා කියන ආශ්‍රව ටික රැස් කරගෙන තියෙන්නේ. අපිට හිතෙන්නේ එයා අම්මා නිසාම තමයි අපි අම්මා කියන්නේ කියලා. හිතන්නකෝ අපි උපදිනකොටම මාරු වෙලා ඒත් අපි අම්මා කියලා කියනවා. අයි අපි හඳුනගෙන තියෙන්නේ ඒ අම්මා කියලා නිසා. දැන් ඔය හඳුනගත්ත කම රැස් කරගත්ත කම කෙනකෙනාගේ හිතේ තිබුණු මට්ටම ටිකට කියනවා කෙලෙස් නැතිනම් ආශ්‍රව ටික කියලා සංඛාරය කියලා. එතකොට දැන් අපි ආදරය කරන්නේ ඔය අපි පුංචි කාලේ ඉඳලා අපිව හදාගත්ත කියන සංකල්පයත් එක්ක නෙමෙයි අපි අම්මට ආදරේ. අපි දන්න අම්මට අපි ආදරය කරන්නේ. ඔය දන්න අම්මව මේ මොහොතේ රූපෙන් ආවේ නැහැ. මේ මොහොතේ ඇහෙන් ආවෙත් නැහැ. ඔය දන්න අම්මා උපද්දගත්තේ අපි කෙන කෙනා හිතේ ඇසුරු කළ පුරුදු ආශ්‍රව ටිකෙන්. ඇත්තටම අපි අම්මට ආදරේ කියලා අපේ හිතට නෙමෙයි ආදරේ කරලා තියෙන්නේ. අපේ හිතට. ඒක නිසා තමයි මම කියන්නේ අපි අම්මා මැරුණත් අම්මා මැරුණට නෙමෙයි අඬන්නේ අම්මා ජීවත් වුණාට කියලා. එහෙනම් කවුරු හරි කෙනෙක් අපිව අතෑරියොත් හරි අපිව දාලා ගියොත් හරි එහෙම නැත්නම් අපේ නෑතකට ගියොත් හරි දරුවෙක් හරි අපි අනන්නේ අපි දරුවෝ අපිත් එක්ක එකට හිටියට. එහෙම නෙමෙයිද? අපි දරුවෝ අපිත් එක්ක එකට හිටියට අපි අඬන්නේ. ඇයි? එකට ඉන්න කාලේ මෙච්චර ආදරේ ළඟින් හිටිය කියලා හිතන්න හිතන්න නෙමෙයිද දුක එන්නේ ජීවිතේට? හිතන්න හිතන්න එකට හිතපු කාලේ සිද්ධි හිතන්න හිතන්න ජීවිතේට දුක එනවා. එතකොට දැන් එකට හිතපු කාලේ දැන් නැහැ. එහෙනම් මේ නැති සිද්ධිය ගැන හිතන්න Tamangeම හිතපත් වෙන්නේ. දැන් Tamange හිත ගැන හිත හිත නෙමෙයිද ඒ දුක් වෙන්නේ. Tamangeම හිත ගැන හිත හිත. Tamangeම හිත ගැන හිත හිත Tamanම දුක් විඳින එක මෝඩකමක් නෙමෙයිද? මෝඩකමක්. එතකොට අපේ ජීවිතයේ අන්න ඔය නොදන්නා අවිද්‍යාව, ඔය නොදන්නා මෝඩකම අපේ ජීවිතයේ සම්පූර්ණම මේ මට්ටම අද අපිට ඇති කරලා තියෙනවා. හැබැයි අපි ඔක්කොම එක මට්ටමක ඒ අවිද්‍යාව පිළිතලා තියෙන නිසා කිසි ප්‍රශ්නයක් නෑ අපිට ගනුදෙනු කරගන්න පුළුවන්. ඒ අපි ඔක්කොගේම මෝඩකම එකම මට්ටම. අපිට ජීවිතේට ප්‍රශ්නයක් වෙලා නෑ. ඒක නිසා අපි කවුරුත් මේ මට්ටමේ ඉඳලා ගනුදෙනු කරගන්නවා. ඔකට මම කියන්නේ රත්තරන් විඳින මනස කියලා. රත්තරන් වල වටිනාකම ඇඟට දැනෙනවද? ඇඟට දැනෙන්නේ නැහැ. කොහෙටද දැනෙන්නේ? අපිට. මෙච්චර වටිනා මේ මාළේ. ඒ වටිනාකම නිසා තමයි ওই වටිනා මාළේ අපි දාගෙන යන්නේ. පාරේ අයින් ඉන්න මිනිස්සෙක් වැල් කෑල්ලක් අරගෙන වැල් කෑල්ල දාගෙන යනවා. අපි ඒ මිනිස්සට කියනවා පිස්සෙක් කියලා. ඉතින් මේ මිනිස්සට ඒක වටිනවනේ. දැන් මාළේ වටින්නේ කාටද? අපිට. වැල් කෑල්ල වටින්නේ මිනිස්සටනේ. දෙන්නම එක නැද්ද? දෙන්නම සමානයි. හැබැයි පුංචි වෙනසක් තියෙනවා. අපේ පිස්සුව ලෝක සම්මතයි. අපේ පිස්සුව අපේ අපි දකින දර්ශනය ලෝකෙ ඔක්කොම දකිනවා. ඒක නිසා අපේ පිස්සෙච්චල කාටවත් පේන්නේ නැහැ. හැබැයි ලෝකෙ ඔක්කොම වැල්කෑලි දාන මිනිස්සු වෙලා අපි මාළු දාගත්තොත් අන්න එදාට අපි පිස්සෙක් වෙනවා. කඩදාසි කෑලි අහුල අහුල යන මිනිස්සුන්ට අපි කියන පිස්සෙක් කියලා. ඇයි? ඒක වටින් නැති දෙයක් අපිට. ඉතින් මේ මිනිස්සුන්ට ඒක වටිනවනේ. අපිට මොකටද උනාට? හොඳයි පාර දිගට 5000 කල ටිකක් වැටිලා තියෙනවා. දැන් දැන් අපි අහුවෙනවා. දැන් මේක අපිට වටින නිසා අපි අහුවෙනවා. දැන් හැම වෙලාවකදීම අර මනුස්සය කඩදාසියරලු ඒකේ මනුස්සයට වටින නිසා මේක අපි අහුලන්නේ අපිට වටින්නේ සැදෙන්නම එක නැද්ද දෙන්නම එකයි වෙනතකට තියෙන්නේ 5000 කොලේ වටිනාකම දකින්නකම මේ ලෝකේ සමාජ සම්මතයි එච්චරයි ඒ පිස්සුව ලෝක කාටක් තියෙනවා හැබැයි රහතන් වහන්සේ නමකට ඒ ඔක්කොම අපි දෙන්නගේ වෙනසක් නෑ දෙන්නම තියෙන එකම මනසින් එකයි සබ්බේ ප්‍රතිඥා උම්මත්තක අවිය සියලුම ප්‍රතිඥා උම්මත්තකේ වගේ කියලා අත්කතාවක දැක්වෙන්නේ එතකොට හැම වෙලාවකදීම රූප පැත්තෙන් ආස්වාදය හොයනවා. 5011 ඇලෙන්නේ 5011ම වටින නිසා කියලා අපි හිතාගෙන ඉන්නේ. ඇත්තටම 5011 වටින නිසා නෙමෙයි. ඇත්තටම වටින්නේ අපි හිතේ හිතාගත්ත පැත්ත. හිතාගත්ත ටික 5011න් තමයි අපි දකින්නේ. ඒ 5011 වටිනවා නම් පොඩි ළමයෙක් අතට දීලා ගන්න හම්බෙන්නේ නැහැ උක. හැබැයි සතපම හිතතියක් දීලා 5011 ගන්න පුළුවන් පොඩි ළමයෙකුගේ. ඒ 5011 වටින නිසා නෙමෙයි. ඒකේ වටිනාකම ඔයා දන්නේ නැති නිසා. එතකොට දැන් ප්‍රශ්නේ තිබුණේ 5000 කොළේද එහෙම නැතිනම් සිනාසන බාහිරින් බටේ හිතේද? අපේ හිතේ. හිතේ තියෙන සංකල්පේ බාහිර රූපෙන් දකින කම නිසා නෙමෙයිද ලෝකේ කලහ විරාද ගහමරා ගැනීම නැති වෙන්නේ. දැන් ඒ වස්තුවට වටිනාකම බාහිරින් දකින වස්තුවට ප්‍රශ්නයක් ආවොත් දන්නේ නැද්ද? දනිනවා. ගහන්නවොත් ගහනවා. මරන්නවොත් මරනවා. ලෝකෙ නිකම්ම රළු වෙලා තියෙනවා. ඒ වගේම ඔය වටිනාකම දකින ඒ 5000 කොලේ නැති වෙලා ගිය දුක නැද්ද? දුක එනවා. යම් තරමකට ඒ ගැන බලාපොරොත්තු තිබ්බනම් ඒ බලාපොරොත්තු තරමට දුක එනවා ජීවිතේට. මෙච්චර දෙයක් කරගන්න තිබ්බ එක. දැන් එකක්වත් නැහැ. ඒක තමයි අපේ ජීවිතය. එතකොට දැන් ඔය දුක අපි විහිං හදාගත් එකක්. විහිං හදාගත් එකක්. අයි විහිං හදාගත්ත කියලා කියන්නේ. Taman තුල Taman උපද්දගත් එකක්. මේක අනුන් කරපු දෙයක් නෙමෙයි. Taman උපද්දගත් එකක්. මොකද හිතේ තියෙන ගැටි ටික එළියට දැම්මේ Taman නිසා. හිතේ තියෙන වටිනාකම බාහිර වස්තුවකට ගාලා වටිනා වස්තුවක් හදාගත්තේ අපි නිසා. වටිනාකම මේ පැත්තේ. අනාත්ම ධාතු ටික එළිය පැත්තේ. මේ හිතේ තියෙන වටිනා සමානාත්ම ධාතුව පැත්තට පිටිත කරලා හිතෙන්ම හදාගත්ත වටිනා වස්තුවක්. දැන් වටිනා වස්තුව නැති වෙනකොට දුක එනවා. අන්න ඔය සංකල්පනාවෙන් නිදෙන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. ඕකෙන් නිදෙන ක්‍රමය තමයි අපිට දෙන්නේ. ඒක තමයි වැදගත් දේ වෙන්නේ. අපේ ජීවිතයේ අනිත් කිසිම දෙයකට වඩා වැදගත් වෙන දේ ඒක. ජීවිතේ දුක නැති කරගන්න ක්‍රමය. ලෝකේ බරක් බරක් කියලා කියන්නේ අපි හැමදාම අපේ සැප සතුට අනුන් මත කියලා ජීවත් වෙන එක බරක්. අපි කැමති දේ ඒ විදිහට නොවුනොත් ඉක්මනට දුක එනවා. නානත්ත් සංඥාවක් තියෙන ලෝකෙට අපි අපේ සැප දුක ඔක්කොම අපිට දෙන එක බාර දීලා අපි ඒගෙන් සැප විතරක් බලාපොරොත්තු වෙනවා. අපි මොන නේද නේද? අපි මොන නේද? ඇයි අපේ සැප සතුට අපි ළඟ තියාගන්න අපි දැනගත්තේ නැහැ. ඒක බාර දුන්න ලෝකෙකට. ඉතින් එහෙ හිත වෙනස් වෙනකොට, එහෙ රූප වෙනස් වෙනකොට මෙහෙ දුක් වෙනවා. දරුවා මරුණා කියලා, දරුවා ලෙඩ වුණා කියලා, අම්මා නැති වුණා කියලා මේ කැමති දේ දැන් ලැබෙන්නේ නැහැ කියලා අපි ජීවිතේ දැන් දුක හදාගන්න. දැන් අපිම තමයි මෝඩකම් කරගත්තේ. අපිමයි වැඩගත්කම දුන්නේ. අපිමයි බාහිර වස්තුව මත බලාපොරොත්තු ප්‍රමිතිය ඇති කරගත්තේ. ඕක අපිට අයිති දෙයක් නෙමෙයි. අපි අනුන්ගේ දෙයකට අයිතිවාසිකම් කිව්වේ. ඕක තමයි මායාවේ විශේෂය. ඕක තමයි ලෝකේ විශේෂය. ඒක නිසා අපිට අපේ විශේෂ ගැන හොඳට දැනගන්න. අපේ විශේෂ ගැන දැනගන්න පුළුවන් අපි හිතේ තියෙන කාරණා ටික එළියට දාලා එළිය පැත්ත විවිධ මානසික මට්ටමින් නිදෙන්න පුළුවන්කම තියෙනවා. අපි හිතේ තියෙන gati ටික එළියට දාලා එළිය පැත්තෙන් හදාගන්න කම නැති වුණොත් අපේ ජීවිතේ අපිට ඇලෙන්න දෙයක් නැති වෙනවා. අපි වැස්සට හරි ආසයි. ඒ ආස කරන වැස්ස වැස්සේ හඬට අපි සවන් දීගෙන ඉන්න හරි ආසවෙයි. ආස වෙන තරමට ඒ වැස්ස අපිට දුක ගෙනල්ලා දෙනවා. හැබැයි කෙනෙක් අවබෝධ කරගත්තොත් ඇත්තටම කොයි මොහොතේ තිබුණු ඇත්තටද මම ආස කළේ කියන ප්‍රශ්නට උත්තරේ එයාට ඇත්තටම ආස කරන්න වැස්සක් හම්බ වෙන්නේ නැහැ. එයාට ආස කරන්න වැස්සක් හම්බ වෙන්නේ නැහැ. එයාට හම්බ වෙන්නේ හේතුඵල ධර්මයි. හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙච්ච ධර්මතා ටික. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති. පෙර නොතිබුණ හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා කියලා. අන්න ඒ නුවණ එයාට ඇති වෙනවා. ඒ නුවණ ඇති වෙනකොට යාගේ ජීවිතේ තුළ තණ්හා කරන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. තණ්හා කරන්න බාහිර දෙයක් ලෝක දෙයක් එයාට හම්බ වෙන්නේ නැහැ. අපි ගත්තොත් අපේ ජීවිතය තුළ අපි කෙනෙකුට බොහොම කැමති කෙනෙකුට බොහොම ආදරේ. ඒ ආදරේ කියලා කියන්නේ කොයි මොහොතේ වැස්ස වැහි බින්දුවටද කියලා අහුවා වගේ Taman Tamanගෙන්ම ප්‍රශ්න කරලා බැලුවොත් කොයි මොහොතේ ආපු වර්ණ සටහනකද අපි කැමති කොයි මොහොතේ තිබුණ ඇහැ ගැනද අපි කතා කරන්නේ කියලා. ඒ මොහොත ගැන කතා කරන්න අපිට දැන් පුළුවන් කමක් නැත්තේ. මොකද දැන් කතා කරොත් ගිය තත්ත්වයේ මේ මොහොතේ ආය ගන්න පුළුවන් අපිට ගියපු තත්ත්වයේ ගියා ගියාම. නිරුද්ධ ඇහැ රූප දෙක නිරුද්ධ වුණාම තමයි ඒ ඇහැ රූප නැවත ඇති කරගන්න බෑ. කෙනෙක් ඔය ඇත්ත දැක්කොත් එයා දන්නවා ලෝකෙ තුල ආපහු ගියපු දේ නැවත හදාගන්න බැරි බව. එයා දැන් කෙනෙක් ගැන හිත හිත කැමතියි කියලා හිතන තැනක එයා දන්නේ ඇත්තටම තමන් ආදරය කරන්නේ තමන් ගැන හිතට කියලා. එයා සත්‍යයක් අවබෝධ කරගන්නවා. ලෝකේ අපි කැමති වෙන්නේ තව කෙනෙකුට කිව්වට අපේම මනසට කියලා. අපේම මනසට අපි කැමති වෙන ගතිය බාහිර භෞතික වස්තුව පැත්තට දාලා බලනකොට අපේ ජීවිතේට දුක ගලාගෙන එනවා කියන එක. එයා ඒ දේ දකිනවා හරියට උස් භූමියකට නැගපු කෙනෙක් පල්ලෙහා ඉන්න අය දකිනවා වගේ හොඳට. එයාට පේනවා ලෝකයා මේ මෝඩකමින් වැහිලා කරගන්න විනාශය. අඬනවා, වැළපෙනවා, දුක කියන ලෝකයේ පීඩණයකින් කටයුතු කරනවා. ඇයි? සැප දුක එළියෙන් හොයන්න ගිහිල්ලා. මේක නෑ දකින්න ඇත්තටම Taman හැම මොහොතකම Tamanගේ හිතත් එක්ක කරන මේ ගනුදෙනු පිළිබඳව. එතකොට යා රැවටෙන්නේ නෑ එළිය ලෝකෙත් එක්ක. එයා දකින්න හැම වෙලාවකදීම Taman Taman එක්කම හැසිරෙන බව. එයා හුදකලාවේ හැසිරෙන්නේ. නැත්තම් දෙවන්නේක් එක්ක හැසිරෙනවා. හුදකලාවේ හැසිරෙන්න පුළුවන්කම තමයි බොහොම වැදගත්. හුදකලාවේ හැසිරෙනවා කියලා කියේ මුළු සමාජෙම අපහැරලා දාලා ගිහිල්ලා කැලේකට ගිහිල්ලා තනියෙන් ඉන්න එක නෙමෙයි. ඒක හුදකලාව නෙමෙයි. ඒකට දෙවන්නේක් එක්ක ඉන්නවා කියලා කියන්නේ. ඇයි එයා නිත්‍ය සංඥාව හැම වෙලාවකදීම ඇසුරු කරනවා. කලින් තිබුණ දේ බලන්න පුළුවන්කම තියෙනවා. කලින් දැකපු දේවල් ආයෙ ගිහිල්ලා දකින්න පුළුවන්කම තියෙනවා. එයාට ඒ දෙවන්න ලෝකෙ තියෙනවා. ඒක නිසා එයා හුදකලාවේ නැහැ. හැබැයි මිනිස්සු ලක්ෂයක් නැද කෙනෙකුට පුළුවන් හුදකලාවේ ජීවත් වෙන්න. මිනිස්සු ලක්ෂයක් නැද හුදකලාවේ ජීවත් වෙන්න පුළුවන්. ඒ හුදකලාවේ ජීවත් වෙන කෙනාට මිනිස්සු ලක්ෂයක් හම්බ වෙන්නේ අපිට පේන මිනිස්සු ලක්ෂයක් නබයා ඉන්නවා. හැබැයි ඇත්ත කතාව එයාට එක කෙනෙක්වත් නැහැ. ඇයි එයා උපද උපද්දගෙන තියෙන නුවණ. එයා දකින මෙතන මිනිස්සු ලක්ෂයක් ඉන්නවා කියලා හිතාගත්තත් ඒ විඳින්න Tamanගේම මනස පැත්තයි කියලා. එයා Taman ගැන දැනගෙන අපි මුළු මිනිස්සු ලක්ෂයක් හදාගන්නේ කොහෙන්ද? මිනිස්සු ලක්ෂයම අපි එළියට දැම්මට ඇත්තටම ওই ලක්ෂය දැනගන්නේ තම තමන් තම තමන්ගේ මනසින්නේ. චේතනාවක්. ඇහැට ආපු වර්ණ සටහනක්. එක පුංචි වර්ණ සටහනක් තුළ අපි මිනිස්සු ලක්ෂයක් ඇසුරු කළා. එච්චරයි. එතකොට දැන් එක වර්ණ සටහනක මිනිස්සු ලක්ෂයක් හදාගත්ත ওই ලක්ෂණය කෙනෙක් දැක්කොත් Taman Tamanගේ හිත ඇසුරු කරනවා කියලා. එයාට මිනිස්සු ලක්ෂණ නැති වෙලා. නැති වෙලා කියනකට වැඩිය හොඳයි මිනිස්සු ලක්ෂය එළිය නොහට ගන්න බවට ගිහිල්ලා. එයාට හැම වෙලාවකදීම තේරෙන්නේ හේතුඵල ධර්මක නිරෝධයක්. ඇහැ රූප දෙක මේ හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධේ නිරුද්ධ වෙන ලක්ෂණය. එතකොට මිනිස්සු කියන බව නොහට ගන්න බවට ගිහිල්ලා. අන්න ඒ අනුත්පාදය තමයි නිවන කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එයාට ලෝක ප්‍රණිදි නෑ. එයාට මේ ලක්ෂණය බලාපොරොත්තු වෙන්න දෙයක් නෑ. එයා බලාපොරොත්තු වෙන්නේ නැති නිසා ඒ ලක්ෂ්‍ය හොඳ කිව්වත් එයා ඒ අනුව සතුටු වෙන්නේ නැහැ. ඒ ලක්ෂ්‍යයක් ඇවිල්ලා බැන්න එයා දුක් වෙන්නේ නැහැ. මොකද එයාට හොඳ අහන්න ලක්ෂයක් හිතියෙත් නැහැ. බලින්න ලක්ෂයක් හිටියෙත් නැති නිසා ටිකක් ගැඹුරු වෙන්න පුළුවන් කාරණා. හැබැයි කාරණාවටම මනස යනවා නම් බොහොම වටිනවා. ජීවිතේට ලොකු අර්ථයක් උපද්ද ගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා අපිට හැම වෙලාවකදීම වැදගත්ම දේ තමයි අපි අපිත් එක්ක කරන ගනුදෙනුව දිහා අවබෝධ කරගන්න එක. ඒකට තමයි අනිත්‍ය කියලා කිව්වේ. ඒ ගැඹුරු දර්ශනය දකින මොහොතට ඒ නුවණට. ඇහැ රූප දෙක ඉතුරු නැතුව නැති වෙන තැනක වැහි බින්දු ඉතුරු නැතිව නැතිවම තන වැස්ස ගැන කතා කරනවා වගේ ඇහැ රූප දෙක ඉතුරු නැතිව නැතිවම තැනක අපි මිනිස්සු ලක්ෂයක් ගැන කතා කරනවා. වැරදි නැද්ද අපි? අපි වැරදි. අවිද්‍යාව පැත්තෙන් ගත්තොත් සම්මුති ලෝකයේ තුල මේක හරි වෙන්න පුළුවන්. හැබැයි ඒ සම්මුතිය අපේ තියෙන මෝඩකම තුල මේක ඊට වඩා වෙනස් වෙච්ච ඥාන දර්ශනයක්. ඒක නිසා තමයි පටිසරත ගාමී කියලා කියන්නේ. මේක ලෝකයන් ගමන් කරන පැත්ත නෙමෙයි. සම්පූර්ණම අනිත් පැත්තට ගමන් කරන දර්ශනය. ලෝකය එළියේ තියෙනවා කියලා එළිය පැත්තට දෙනකොට නෑ ඔබ ඔබම ඇසුරු කරනවා. අනිත් පැත්තට පෙන්වනවා. අපි අපේ ජීවිතය ගැනම තමන් ගැනම තණ්හා කරනවා. අපිට ලෝකය දකිනකොට මම ආසරණීය මේසට ලෝකය ආස කරන මේස දකින්නකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා නෑ මේසට නෙමෙයි ආසා ස්කන්ධ ටිකක් පවත්වන්න තණ්හා කරනවා ස්කන්ධ ටිකකට තණ්හා කරනවා මොකක්ද ස්කන්ධ ටිකට තණ්හා කරන්නේ ඒ මේසෙ නිකන් ආවේ නෑ මේසෙ හදලා දීපු තැන තිබුණු ස්කන්ධ ටිකට අපි තණ්හා කරනවා අනාත්ම ස්කන්ධ ටික ඇහැයි වර්ණ සතහනයි මේසෙ කියලා දන්නේ නෑ ඇහැ බින්දුණු බවට දන්න වේදනාව කියන ගතිය මේසෙ කියලා දන්නේ නෑ ඇහැ රූප දෙක මේසෙ නෙවෙයි නම් එහෙනම් හිතද මේසෙ ඉන්නේ හිත මේසෙ නෙමෙයි එහෙනම් ඇහත් මේසෙ නෙමෙයි නම් රූපෙත් මේසෙ නෙමෙයි නම් ඔය මේසෙ උපද්දගත්ත තැන වැරදි අන්න එතන අවබෝධ කරගත්තොත් ඔය ඇහත් මේසේ නෙමෙයි නම් රූපස් මේසේ නෙමෙයි නම් මේ ටික නැතුව මේසේ ඉපදුනද? මේ ටික නැතුව ඉපදුනෙත් නෑ. ඔය ඇහැ රූපේ හිතයි නැතුව මේසේ ඉපදුනෙත් නෑ. මේ ටික ඇති කල්ම අපි මේසේ තියනවා කියලා කිව්වා. මේ ටික නැති වෙනකොටම මේසේ නිරුද්ධ වෙන බව දකින්න. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධයි. ඒ නිරුද්ධ වෙනකොට මේස නැති වෙන බව අපි දකින්නේ නැහැ. ඒක නිසා අපි හිතාගෙන ඉන්නේ එළියේ මේස තියෙනවා. දැන් තියෙන මේසේ ආපහු දකින්න පුළුවන් අපිට. තියෙන මේසේ ආපහු දකින්න පුළුවන්. දැන් එකම වස්තුව අපිට පුළුවන් දිගට දිගට අසුරු කරන්න. එකම වස්තුව දිගට දිගට අසුරු කරන්න පුළුවන්. ඒ දිගට දිගට අසුරු කරන්න පුළුවන් කියන්නේ. රැස් කරගන්න කම අපේ හිතෙන් අපි අසුරු කරනවා. දැන් ඕගොල්ලෝ මෙතෙන්ට එන්න කලින් මාව රැස් කරගෙන හිටියේ නෑ. හැබැයි දැන් රැස් කරගත්තා. දැන් දන්නවා. දැන් ඊළඟ දවසේ පාරක් අයිනේ හරි හිටිනව දැක්කොත් ඕගොල්ලන්ට දැන් හිතන්නේ මොකද්ද? දැන් දන්නවා එදා බණ කියපු හාමුදුරුවෝ මෙන්න ඉන්නවා. දැන් බණ කියපු හාමුදුරුවෝ එතන ඉන්න පුළුවන්ද? බැහැ. ධනසිත හවුරුම දෙතනින් අපිට අපි හිතාගත්ත කම අපි බහැලුව අර ආපු වර්ණ සටහනට හැබැයි ඒ බහාලන වෙලාවකටත් වර්ණ සටහන නැති වෙලා ඉවරයි එතකොට දැන් අපි හිතෙන් ධන කියපු හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ තමයි එළියේ ඉන්නේ කියලා දැනගත්තා දැන් ආයෙත් රැස් කරගත්තා දැන් ඊළඟ මොහොතේදී ආපහු ඒගොල්ලන්ට පස්සේ ආරණ්‍යට දකින්න පුළුවන් දැන් එදා ධන කියපු ආරායේ හිටපු හාමුදුරුවෝ මෙන්න ඉන්නේ ආරණ්‍යයේ දැන් ඇත්තටම ආරණ්‍යෙ ඉන්නේ එදා පාරාවේ හිටපු කෙනාද බණ කියපු කෙනාද? මේ දෙකම නෙමෙයි. පාරාවේ ඉන්න කෙනයි බණ කියපු කෙනයි ඔක්කොම අපිට විතරයි සාධාරණ. ඒ ටික අපේ ආශ්‍රව ටික. දැන් වෙන රූපෙට මේ ආශ්‍රව ටික දාලා එදා බණ කියලා බණ කියපු පාරාවේ හිටපු ආමඳුර මෙන්න ආරණ්‍යෙත් ඉන්නවා කියන ටික හදාගන්න එක අපේ මනස තුල තියෙන ලක්ෂණයක්. දැන් හිතේ අත්දැකීම රූපෙ තුල දකින්න කමී වැරද්ද ඒක දිගට ජීවත් වෙන ආමුදුරු කෙනෙක් ඕගොල්ලන්ට අසුරු කරන්න පුළුවන්කම තියෙනවා. අම්මත් ඒ විදිහමයි, දරුවත් ඒ විදිහමයි. දැන් එක දිගට ජීවත් වෙන අම්මට ආදරේ, එක දිගට ජීවත් වෙන දරුවට ආදරේ. දැන් ඕගොල්ලන්ට දරුවා නැති වෙනකොට හිතන්න ගොඩාක් දේවල් තියෙනවා. අය ඔයගොල්ලෝ දන්නේ නැහැ එදත් ඇහැරි උපදගත් ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක තමන්ගේ හිත තමන් දැනගත්තා කියලා. අද දන්නේ නැහැ. ඒක නිසා මෙච්චර හොඳට හිතපු දරුවා දැන් ලැබෙලා. දැන් ජීවිතේට දුක එනවා නතර කරන්න බැරි තරම්. ඒක නිසා අපි අවබෝධ කරගත්තොත් ඒ වෙලාවට Taman Tamanගේ හිත ගැන හිත හිතම දුක් වෙනවා කියන එක Tamanට හිතේ Taman කරගන්න මේ මෝඩකම මොකද්ද කියලා Tamanගේ හිත ගැන හිත හිතම Taman දුක් වෙන එක මෝඩකම කියන එක Tamanටම තේරෙයි අපි ලොකුවට සතුට වෙනවා මම ඔබට කියන්නේ ඒක මානසික රෝගී ළමෙක් වෙනවා එයා හිතාගෙන ඉන්නේ ආරක්ෂක ලේකම් කියලා එයා ආරක්ෂක ලේකම් කියලා හිතාගෙන හිටිය දැන් අපි දන්නවා ආරක්ෂක ලේකම් නෙමෙයි කියන්නේ ඒක නිසා අපේ ළමයට මානසික රෝගයක් කියලා කියන ඉතින් එයාට ඒ ආරක්ෂක ලේකම් නැහැ. ආරක්ෂක ලේකම් කියලා නැති ආරක්ෂක ලේකම්කම විඳිනකම එයාගේ මානසික රෝගයක් නෙමෙයිද? එහෙනම් අපි ඉතුරු නැතුව නිරුද්ධ වෙච්ච රූපායතන ආරම්භය ඉස්සරේ ඉඳලා අසුරු කරපු අම්මමයි මේ ඉන්නේ කියලා හිතාගෙන දැන් අපේ හිතම විඳින්න හදනකම මානසික රෝගයක් නෙමෙයිද? ඒක අවිද්‍යාව ඇතුළේ තියෙන මානසික රෝගය. අන්න ඒ රෝගෙට තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සංකලේ. තමන්ටම පෙන්නවා තමන්ගේ හිත පැත්තෙන් හදාගන්න ලෝකය ගැන අවබෝධ කරගන්න. ස්කන්ධ ටිකකට කරන තණ්හාව පෙන්නවා. ඒකට ප්‍රතිපදාව පෙන්නවා. ස්කන්ධ ටික ස්කන්ධ ටික වශයෙන් දකින්න ස්කන්ධ ටික ස්කන්ධ ටික වශයෙන් දකිනකොට ඒ ස්කන්ධ ටිකට අම්මා කියන මෝඩකම නැති වෙයි. ඒ ස්කන්ධ ටිකකට දරුවා කියන මෝඩකම නැති වෙයි කියලා. එදාට ඔයගොල්ලන්ට ඒ ඉන්න දරුවා අතහැරලා දාලා යන්න තරම් දුක් විඳින්න යන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. නිස්සරණයක් පැනවි බුදුරජාණන් වහන්සේ හාලා විරුපි අතාරින්න දරුවත් අතාරින්න අම්මත් අතාරින්න වස්තුත් අතාරින්න කියන තැන කියන්නේ වස්තුව අතහැරිය රූප පැත්තෙන් මේ ශාසනය නෙමෙයි නිලන්තර ආජීවකය මේ ශාසනයේ හිත පැත්තෙන් කෙලෙස් ඇති වෙන තැනට තියෙන ඉඩ දර්ශනය වෙනස් කරගත්ත. ඒකට වෙන මොකක්වත් නෙමෙයි සම්මා දිට්ඨිය. මිත්‍යා දිට්ඨිය දුරු කළ සම්මා දිට්ඨිය උපදගත්ත. එච්චරයි කළේ. එතකොට දැන් දර්ශනය මොකද්ද? ස්කන්ධ ටිකකට දරුවා කියපු මෝඩකම නැති කරගත්තා. ස්කන්ධ ටික ස්කන්ධ ටික හැටියට දැක්කා. එච්චරයි කළේ. ඔකට ඉතින් ප්‍රායෝගික ක්‍රමවේදය. ඒක තමයි දර්ශනය. ඒ දර්ශනය අද වඩන්න පටන් ගන්න තරම් ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. ඒකට අපිට ඉගෙන ගන්න වෙනවා ප්‍රායෝගික වඩන්න වෙන තැන සතර සතිපට්ඨාන ඉඳලා නිවන දක්වාම ආපහු. එතකොට හැමදාම ඒ කාරණාවේ අවශ්‍ය ටික තියෙනකොට කාලය අවසන් වෙලා ඉවරයි. මොකද ප්‍රයිසින් දෙකකින් කතා කරන්න පුළුවන් කාරණාව නොවන නිසා. ඒ නිසා අපේ ජීවිතයේ ඇත්ත නමුත් ඔක පැයකින් දෙකකින් පොඩ්ඩක් කතා කරලා ඉවර කරන්න අමාරුයි. පැයකින් දෙකකට පොත් පැයකට සංක්ෂිප්ත කරලා තේරෙන්නේ නැතිකොට ඔක කොහේ කියන්නේ දෙකින් ටිකක් වැඩිපුර විස්තර අරගෙන වෙලා අරගෙන අපිට සිද්ධ වෙන ජීවිතය ඇස්සට දාලා පොඩ්ඩක් කතා කරන්න. ඒකට තමයි තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. කායෝනික තියෙන ප්‍රශ්නේ. ඉන්න අයට බන කියුවොත් හැමදාම අහන පිරිසට එකම අහලක් තියෙන. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් අපි මේ වෙලාවේදී වැදගත් වෙන්නේ පෙර දැනුණුගත් එකක් හරි දැනගත්තා නම් එතන තමයි ජීවිතේ වැදගත්කම තියෙන්නේ. කීපෙ ඔක්කොම 100ට 100ක් තේරෙයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි පෙර නොදැනගත් එක කරුණක් හරි ජීවිතේ ලං කරගත්තා නම් දැනගත්තා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද අපි එන්නේ නොදන්න දෙයක් දැනගන්න මිසක දන්න දෙයක් අහලා යන්න නොවන නිසා. අපි දන්නවනම් මෙතෙන්ට එන්න ඕනේ නැහැ. ඒක නිසා නොතේරුණා නම් කනගාටු වෙන්න එපා මේක තේරුනේ නැහැ කියලා. ඒකෙන් හිතන්න අපි තේරුම් ගන්න තව ටිකක් උත්සාහවත් වෙන්න ඕනේ කියලා. මොකද අපි බන දැනගෙන ඉපදුනා නෙමෙයි නිදි කියලා කියලා හරි බන අහලා ජීවිතයට යොදා ගන්න ගිහිල්ලා තේරුම් ගත්තේ. ඒක නිසා කාටවත් බැරි කමක් නැහැ. උත්සාහය සහ වීරිය තියෙනවා නම් කාටවත් පුළුවන්. ඒක නිසා කවුරුත් උත්සාහය සහ වීරිය ඇති කරගන්න නැතුව මේ කාරණා ටික ටිකක් විමසන්න කියන එකත් කල්යාණ මිත්‍ර භාවයෙන් මතක් කරනවා. ඒක තමයි ශාසනය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් එකම දේ මේ දර්ශනය අපේ ජීවිතය පැත්තෙන් දකින්න එක. ඒක නිසා ඒක බොහොම වැදගත් දෙයක්. කාල වේලාව ඉක්මනා තියෙන නිසා කවුරුත් කල්පනා කරගන්න අද දවසේදී බොහෝම වටිනා කුසලයක් සිදු කරගත්තේ මේ ਸਰව ප්‍රකාරයෙන්ම සිද්ධ කරගත් මේ වටිනා කුසලය අපි මේ මොහොතේ අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු සීල සම්‍යක් දෘෂ්ටි ඉෂ්ඨකාරක දේවදන සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්පත් උතුම් නිවනින් සැනසෙන්නටම මේ සීල කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සීල කුසල ධර්මයේ තුලින් මේ හැම දිනාටම නිරුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනයේ සලසෝවා හැම දිනාගේම ජීවිතවලට ඇතිවන ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍රව දුරින් දුර වේලා හැම දිනාටම කායික මානසික සුවතාවය සැලසෝවා හැම දිනකටම අමා මහ නිවලින් සැනසෙන්නටම මේ සියලු කුසලය හේතු කාරණිකාවක් වෙත්වා කියලා සාදු කියලා කියනවා. අභිවාදන සීලස නිච්ඡං අබ්බාපචායිනෝ සත්තාරෝ ධම්මා වද්ධන්ති ආයං සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නිරතෝ අතෝ නිබ්බාන සම්පatti නාතේ සම්භිතෝ